33 කෝටියක් දෙවි දේවතාවෝ ලංකාවේ ඉන්නවා. ලංකාවේ මිනිසුන්ගේ විශ්වාසය ඇටියට. හැබැයි ලංකාවේ ඉන්න කිසිම පුරවැසියෙකුට එකම එක දෙවියෙක්වත් මුණ ගැහිලා නැහැ. ඒ වගේම ලංකාවේ මිනිස්සු යක්ෂයන්ට, ප්‍රේතයන්ට, පිසාචයන්ට, කුම්බාණ්ඩීන්ට බයයි. හැබැයි බය වුණාට කිසිම පුරවැසියෙකුට කිසිම යක්ෂයෙක්, ප්‍රේතෙක්, පිසාචෙක්, කුම්බාණ්ඩෙක් මුණ ගැහිලා නැහැ. දෙවියන්ට වගේම යක්ෂයා පෙරේතයෝ පිටාචයන්ටත් බයයි. දෙවියන් දැකලත් නැහැ. යක්ෂයන් දැකලත් නැහැ. මිනිස්සු ඇයි මේ අමනුස්ස මනුස්සයන් නොවන අයට මේ තරම් රැවටෙන්නේ? අපිට ඒක විස්තර කරගන්න වෙන්නේ කොහොමද? හොඳයි. ඒක අපි කතා කරමු. Thank you. අද උදේ ගුවන්විදුලියට ආවේ මේ ඉන්ටර්සිටි කියලා බස් ජාතියක් තින්නේ. සුඛෝපභෝගී ඉන්ටර්සිටි නගරාන්තර බස් සේවයක ආවේ. මේ බස් එකේ ගුවන්විදුලියක් දාලා තිබුණා රේඩියෝ එක. නාලිකාව මොකක්ද දන්නේ ඒකේ මේ උදේ ලග්න පලාපල කියනවා. ওই ලග්න පලාපලේ කියනවා මොකක් හරි ලග්නයක් ගැන කියලා ඒ ලග්නේ අයිටි අයට අද දවසේ දේශගුණය හොඳ නැහැ කියලා. වටේම හොඳටම වහිනවා. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ලග්නට විතරක් නෙවෙයි. මං හිතන්නේ ඔය ලග්න 12ක් තියෙනවා 12ටම හොඳ නෑ අපි දවසේ දේශගුණේ. ඊට අමතරව කියනවා ඒ අයට ජය වර්ණයක් කියනවා රෝස පාට. ඉතින් මේ ලග්නයේ තියෙන මේ මිලියන 22ද 23ද දින රටේ රෝස පාටට කැමති ඒ ලග්නට අයත් අය ඕන තරම් ඉන්න පුළුවන්. මං කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට ඇයි මිනිස්සු බය වෙන්නේ? මිනිස්සු කියන්නේ මනසෙන් උසස්. හිතන්න පුළුවන්. ලෝකේ මහා දේවල් හොයාගත්ත ඊටමත් උසස් ජනතාවක්, උසස් මනුස්ස කොටසක්. ඇයි මිනිස්සු අමනුෂ්‍යයන්ට බය වෙන්නේ? සැබකොටි පාළු සිරසින් හැරදා දූවිලි මඩ වැකි පිළිගත පළඳා දෙවියන් දුන් දුම් සුවඳින් වැලකි ගත නැගිටා දිය සුවඳින් සැරසී ලංකාවේ ලේඛකයෙක්. ඔහු ඉංග්‍රීසියෙන් තමයි ලියන්නේ. නම කාල් මුල. කාල් මුලගේ තුන් ඇඳු තුනක් කතාවක් තියෙනවා. ලංකාවේ බර්ගර් ප්‍රජාව ගැන ලියපු. ලංකාවේ බර්ගර් ප්‍රජාවේ වැඩි දෙනෙක් ඒ කාලේ මේ කාල් මුලගේ පොතේ සඳහන් වෙන විදිහට බොහොමයක් බර්ගර් ජාතිකයෝ තමයි කෝච්චි රියදුරන් එන්ජින් ඩ්‍රයිවර්ස්ලා හැටියට හිටියේ. මෙන්න මේ එක එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් යාපනයේ ඉඳලා මාතරට ගෙනියන කෝච්චිය. එයා එක දිගට මේක එලවගෙන ඉන්න ඕනේ යාපනයේ ඉඳලා කංකසන්තුරේ ඉඳලා. ඇවිල්ලා එයා මේක ගාල්ලේදී නවත්තලා ගාල්ලේදී වෙනත් රියදුරකට බාර දෙනවා මාතරට ගිහිල්ලා ආපහු ගාල්ලට එනකන්. ඒ කාලය තුල එයා පැය 7-8ක් විවේක ගන්නවා මොකද ආපහු ඒ කෝච්චිය ගාල්ලේ ඉඳලා කංකසන්තුරේට අරන් යන්න ඕනේ ඉඳලා. ඉතින් මේ දුම්රියේ දුරා ගාල්ලේ කොටුවේ තියෙන Tamange නිවස්නයට ගිහිල්ලා ඉස්සෙල්ලම කරන්නේ මූදට බහැලා හොඳ සී බාත් එකක් දාලා ඇවිල්ලා කාලා නිදා ගන්නවා මොකද එක දිගට ගාල්ලේ ඉඳලා කාංකසන්තුරේට යනකන් ඇහැරගෙන නිදි මරාගෙන කෝච්චිය එලවන්න ඕන හින්දා නමුත් මෙයාට නිදා ගන්න හම්බෙන්නේ නැහැ මොකද මේගොල්ලෝ ඉන්න නිවස්නට එහා පැත්තේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බෙර ගගහ ගාන්ටාර් ගගහ ඩෝල්කේ ගගහා විශාල විදියට ශබ්ද පූජාත් කරකද කෑ ගහනවා. යාඥා කරනවා කෑ ගහනවා. ඒකෙන් මේ නිින්ද යන්නේ නැහැ නිදා ගන්න ඕන මිනිස්සුෙකුට. ඒ කියන්නේ විවේකයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ එන්ජින් ඩ්‍රයිවර්ට බොහොම තරහා ගිහිල්ලා එයා නැගිටලා ගිහිල්ලා කොහොම බෙර කුඩු කළා. ඒ ශබ්ද පූජා පවත්වපු භාණ්ඩ විසි කළා. හයියෙන් ගිරිය පුප්පගෙන යාඥා කරන අයට ගහලා ඇවිල්ලා නිදාගත්තා. පස්සේ නඩු දැම්මා. නඩුව විභාග කරන නඩුකාරයා හුවා ඇයි උඹලා උත්තර හයියෙන් කෑ ගහන්නේ එතකොට අරගොල්ලෝ කිව්ව නෑ අපි දෙයියන්ට හෙන්න කෑ ගහන්නේ දෙයියෝ ඉන්නේ උඩ එතකොට දෙයියන්ට හෙන්න හයියෙන් කෑ ගහන්න ඕන කියලා දුන්න නඩුකාරයා කිව්වා දෙවියන්ට හෙන්නේ නෑ හයියෙන් කෑ ගැහුවට දෙවියන්ට හෙන්න නම් හදවතින් යාඥා කරන්න කිසිම සද්දයක් නැතුව තමාගේ හදවතින් හැඟීමෙන් යාඥා කරන්න එතකොට නම් දෙවියන්ට ඇහෙයි එයින්ද මීට පස්සේ ශබ්ද නගලා යාඥා කරන්න එපා, බෙරක ගහ යාඥා කරන්න එපා. දෙවියන් ඉදිරියේ හෝ කා ඉදිරියේ හෝ දන නමාගෙන අහස දෙසට නෙත් යොමාගෙන හදවතින් යාඥා කරන්න. එතකොට කාටවත් බාධාවක් වෙන්නේ නැහැ. එන්ජින් ඩ්‍රයිවර්ට කිව්වා අර ගොල්ලන්ගේ අර අලාභහානි කරපු බඩු භාණ්ඩවලට අලාභ ගෙවලා පොඩි දඩයක් ගැව්වා අර මිනිසුන්ට අඩන් තෙට්ටම් කරාට. මම කියන්නේ අන්න ඒ විදිහට දෙවියන් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන් වෙන්නේ හදවතින් කතා කරොත් විතරයි. හිතනවා ඇති මම මේ කියන්නේ මොනවද වාදනය කරන්නේ මොනවද කියලා නෑ මේ දෙකම ජීවිතයට සම්බන්ධයි. අපි යක්ෂයෝ, පෙරේතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ, දෙවිවරු ගැන කතා කරනවා වගේම මිනිස්සු ගැනත් කතා කරනවා. ඉතින් මිනිස්සු ගැන කතා කරනකොට ගීතයක් දෙකක් ඇහුවට කමක් නෑ. ගීතේ කියන එකම මම මෙතන මගේ කටහඬින් ආපහු කියන්න ඕන නැහැ නේ ගීතේ කියන දේ ගීතෙන් අහගන්න. ගීතේට අමතරව මම කියන දේ වෙනම අහගන්න. ඉතින් ඒ හින්දා මම කියන්නේ වැඩසටහනක් ඉදිරිපත් කරනකොට ඒකේ විලාසයත් මේ වගේ පොඩ්ඩක් වෙනස් කරගත්තට කමක් නැහැනේ. ඒකට කම්මැලි කමක් දැනෙන්නේ ඉතින් මම මේ වැඩසටහන ආරම්භයේදීම කිව්වේ යක්ෂයෝ, පෙරේතයෝ, පිසාචෝ, කුම්භාණ්ඩෝ, දෙවිවරු ගැන ඕනවට වැඩිය හිතන්නේ නැතුව තමන් එක්ක ජීවත් වෙන තමන්ගේ අසල්වැසියා ගැන හිතන්න. ඔහුට අමාරුවක්, අසහනයක් මොකක් හරි තියෙනවා ඒ සඳහා ඒ අසහනයෙන් ගැලවෙන්න, ඒ අමාරුවෙන් මිදෙන්න තමගේ අසල්වැසියාට උදව් කරන්න. කරුණාවන්ත වෙන්න. මිනිසුත් එක්ක එකට ජීවත් වෙන එක තරම් අමාරු දෙයක් නෑ. ඔබ සතෙකුට බය වෙන්න පුළුවන්. සතෙකුට බය වුණාම ඒ සතා කොහොම හරි කොටු කරගන්න අනිත් අය ඔබට උදව් කරයි. එහෙම නැත්නම් ඔබේ සතාගෙන් යම් කිසි උපද්‍රවයකට ලක් වෙලා ඔබට තුවාල වෙලා මොනවා හරි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. නමුත් මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දී එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනේකාට ගරු කරනවා නම් ඔබ අනේකා ඔබට ගරු කරනවා නම් ඔබ අනේකාට ගරු කරනවා නම් මිනිස් ජීවිතේ ඉතාමත් සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන්. එතෙන්දී ගීයකට කන් දෙන එක ගීයක් අහන එකත් ජීවිතේට ඉතාමත් වැදගත්. මොකද පරණ සංස්කෘත ශ්ලෝකයක කියනවා සාහිත්‍ය සංගීතය නොදන්නා ඒවා රස විඳින්නේ නැති එක්කෙනා හරියට හරකෙක් වගේ කියලා. ඒ කියන්නේ හරකෙක් වගේ මිනිස්සෙක්. ඒ කියන්නේ මිනිස්සයා මිනිස්සෙක් නෙවෙයි. සාහිත්‍ය සංගීතයේ රස විඳින්න නැත්නම් ඌ මිනිස්සෙක් නෙවෙයි. හරකෙක්. මේ මිනිස්සයා තනකොළ නොකන්නේ හරකුන්ගේ වාසනාවට නැත්නම් හරකුන්ට කන්න යාවක් නැති වෙනවා. එහෙම තමයි මේ සංස්කෘත ශ්ලෝකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ හින්දා තව එකක් මතක් කරන්න ඕන අද මේ දවසේ අපි මේ එක එක දේවල් කතා කරන ගමන් අහන ගීත සියල්ලම පාහේ නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්. හොඳයි අපි තව ගීතයක් අහමු මේක ටිකක් පැරණි ගීතයක්. බලන්න අහලා නිතරම ඔබට හෙන ගීතයක් නෙවෙයි. හදක් කිති කැවෙනවා කනට කුඳුරලා නොකියන රහසක් කියන්න මැනිකේ හිතෙනවා මංගල සීනු හඳින් ගම පිබිදෙන දිනයේ අනාගතේ සිතුම් පැතුම් හකුලා එක පොදියේ ගයා ගීත පෙම් අමරස කලතා සුකුමලියේ අතිනතගෙන දිග ගමනක් යමු අපි වෙල් එළියේ ආසිරි ගී මැද කැන්දන් යන මග දෙපසේ විසිරි විලඳ පොරි පතුරයි අමුතුම සුවඳක් සුඳුරි ආදරයේ මధు මිහිර රැඳී Thank you. ඔබට රුවක් නැත මෙහෙම රුවක් නැත සිරිකට පරදන රුව වාගේ හිතට හිතක් නැත මෙහෙම හිතක් නැත මා වෙනුවෙන් පිදු හිත වාගේ Thank you. අහක බලාගෙන හිටියොත් කෙල්ලේ මේ පෙම් හදවත පැරේවි හිනාවේයන්කෝ මේ බලහන්කෝ නැත්නම් වැඩ දුර දිග යාවී ජීවන සුවඳක් දැනෙනවා තරුණ හදක් කිති කැවෙනවා තරුණ හදක් කිති කැවෙනවා තරුණ හදක් කිති කැවෙනවා ඉතින් අද අපි කිව්වේ මිනිස්සු හැටියට මිනිස්සු ගැන හිතන්න. යක්ෂයෝ, පෙරේතයෝ, පිසාචෝ, කුම්භාණ්ඩයෝ හෝ දෙවිවරු ගැන නෙවෙයි මිනිස්සු ගැන හිතන්න. තමා සමග එකට සමාජයේ ජීවත් වෙන අනිකා ගැන හිතන්න. අනිකාට ගරු කරන්න. ඔහු කුමන ජාතියක, කුමන ආගමක, කුමන භාෂාවක් කතා කරත් ඔහුට ගරු කරන්න. ඔහු ඔබට ගරු කරයි. යලි පෙරලා ඔහුට ගරු කරන්න ඔහු යලි පෙරලා ඔබට ගරු කරයි. ඒක තමයි ජීවත් වෙන කාලය තුල අපට ඊටමත් අගේ කොට සැලකන්න පුළුවන් ක්‍රියාදාමය වෙන්නේ අනිකාට සැලකීම. ඉතින් අද සමීප රූප හැඩ වැඩ කළා ඉඳුනිල් නිෂ්පාදන භාරය මාරිස්ටලා මම ජයසිරි. Thank you. ගිනා සොයා ආහත් ගෞව නැද ගාසේ ගාසක වෙලෙන සිරිනි වැල බලන සහන් එළිය වසාදි වෙනවා දි වෙනවා සදාතනිත සිරින ලෝවත මාතනි වෙනවා පැතුම් පැතුම ආනා